ගරු ස්වාමීන් වහන්සේ නින්දට යතුරු ආනාපානයට හිත යොමු කරමි. මෙය සුදුසුදයි දැන ගැනීමට කැමැත්තේ. මේ මොන ඉරියව්වද කියලා කිව්වනම් මට උත්තර දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඉඳගෙනත් නින්ද කරගන්න ඉන්නවත් ගන්න. එහෙමනම් ඉතින් ඒක ඉස්සරහේ කරන්න අමාරුයි. මේ දවසේ ඉඳගන්න වෙලාව වැඩ ගන්න එක නම් ඉතින් කමක් නැහැ කිව්වේ. නැත්නම් කියන්නේ බුදු වෙන්නට භාවනා කරන්න, බුද්ධියට භාවනා කරන්න කියන එක ගන්නවා. ඒ නිසා මොන ඉරියව්වද කිව්වනම් මේ ප්‍රශ්නේ හොඳයි කියලා මම කියනවා. සත් ස්වාමීන් වහන්සේ අච්චත්ත බහිද්ද පැහැදිලි කිරීමක් නැවත කරන මේ ඉකාකර්ණාවෙන් ඉල්ලා සිටින මේ සමේ කියපේකනාගේ මම අහනවා දැන් දන්න ටික මට කියන්නේ ඒකත් මම ඒක ටික අදන්නවා. එහෙම තමයි හැමදාම කියනකොට ආයසක තින්තරේ විතරයි ඉලක් වෙන්නේ. මේ ප්‍රශ්න කරපේකනාගේ මම අහනවා දැන් දන්න ටික කියන්නේ අපි සාකච්ඡා පිණිස ඒකත් මට පුළුවන්. අපිට යමක් එකතු කරන්න දෙනවා ඒක කරා. කවුරුත් කැමති නම් මේ දැනට Taman දැනගත්ත ටික කර්මා කරලා තාක්ෂාත් එකතු කරන්නේ. ඒකත් අපි ඒක බලමු තමයි. පදයන්කදී අපි අත් දෙක හා ඇඟිලි තබා ගන්න ආකාරයේ භාවනාවට වැදගත් වෙනවා. මේ හස්ත මුද්‍රා සහ අනික් මුද්‍රා ගැන මේ මේ මාතෘකාවක් මතුවලා ඉන්නේ සර්වත්‍ය දේශනාවේ කිසිම තැනක මේ උඩුකය කලින් තබා ගැනීමක් ගැන කතා කරලා කියනවා සමහර වෙලාවට පල්ලංකම්කේ වචන සඳහන් කරනවා අබ්දකීය සඳහන් කරනවා. ඒ නිසා ඒක මේ යෝග භාවනා කරනකොට යෝග ශාස්ත්‍රවල කියලා දීලා කියනවා මුද්‍රා කියලා කියනවා අබේ මුද්‍රාව, එහෙම නැත්නම් සම්චක්ක මුද්‍රාව, භූමි ස්පර්ශ මුද්‍රා, ඒ වගේ යම් යම් ඉඟි ඒ වගේ යම් යම් මේ ශක්ති සංකතෝ සම්බන්ධ කිරීම කරනවා කියන ඒකේ බලපෑමක් ඇති. නමුත් ඒක ඉතර ලොකුම තද බලපෑමක් නෑ. ඒ නිසා ඒක ඉතරම තද බල විදිහට සංකීර්ණ කරගන්න ප්‍රශ්නයක් කරගන්න එපා. ගරු ස්වාමීන් වහන්සේ විදර්ශනා ඥාන පිළිබඳව සරලව අපිට පහදා දෙමින් කවුරුරි ඉලා සිටු මේක ඔය කියන තරම් සරල නෑ. නිසා මේක කැමැති නම් මම කියනවා රතරිණීස සූත්‍රය කියලා අපි කියනවා සම්පල දෙකක්. ඒකේ සම්පූර්ණ විස්තරයක් තියෙනවා දවස් හතක් අටක් යයි බණහන්ද. අන්න එතකොට නම් යම් කිසි ප්‍රමාණයක් ගන්න පුළුවන් වෙන්නේ. එහෙම ලේසියට ටැබ්ලට් හරි පෙට්ටියක් අපුවා නෑ. ඇතිවීම නැතිවීම බැලිමින් උදේවැය ඥානයේ ලබාගත හැකි වේද යන හරි කරුණාවෙන් පැහැදිලි කරන්නේ ඉලා සිටිනවා. ඒකෝට මේ උදේවැය කියලා කියන්නේ ඇතිවීම නැතිවීම තමයි. උදේ කියලා කියන්නේ උදේ වතුර. වය කියලා කියන්නේ ඉර බහිමයි. උදේවැය කියන්නේ ඒක. ඒකම තමයි ඇතිවීම නැති ඇතිවීම නැති කියන්නේ උදේවැය තමයි. ඇතිවීම දැකීමෙන් ඇතිවීම දැකීම දක්වන්න පුළුවන්ද කියලා අහනවාගේ ප්‍රශ්නයක් මේ. ඒක පාලි සිංහල දෙකේ අක්ක තියෙන එක අපිට කරන් කියන්නේ අරමුණ ආනාපානය එනේන වෙලාව මේක පරීක්ෂා කරා නම් ඉස්සල්ලාම ඇති නැතිවක් පේන්නේ නැහැ. ඇති පේන්නේ අරමුණ ඇති වුණාට පස්සේ පවතින තත්ත්වේ. වාකල් බලනකොට තමයි ඇතිවීමත් එක්ක පවතින තත්ත්වෙ වෙලා අග්‍රවල ඇතිවීම පැවතීම නැතිවීම දක්වන. ඉතින් මේ තත්ත්වෙට යනකොට එන ඥානෙට තමයි උදේවය ඥාන කියලා කියන්නේ. නිසා ඇතිවීම නැතිවීම බැලීමේ උදේවය ඥානය හදනවා කියලා කියන්නේ මොනවා විසල කරත්තේ යවන් හදනවා වගේ විදිහට මේ ඥානය ගැන කල්පනා කරලා භාවනා කරනවා. ඒකේ ප්‍රදාප හිත තත්ත්වගත වීමක් මිසක් ඇති හැටි දැකීමක් වෙන්නේ නිසා මේවා මම භාවනා කරන කියනකොට ප්‍රශ්නවලට උත්තර දෙනවා තමයි. නමුත් පොතේ ධර්ම ඉස්සර කරන භාවනා කරන්න යනවා කියලා කියන්නේ මේ දැලිපියක් අරගෙන වඳුරෙක් අත දුන්නා. ඌ අහුවේ අහුවෙන්න කපාලා. එනිසා ඒ දැනුම ඉන්නකලා භාවනා කරගෙන යන්න එතකොට පිළිවෙලට වැඩි වේගනේ. නිසා මේ වචන පැතිලිමේ පේන තියෙන්නේ උදේවන ඥානය කියන එක බොහෝම ලෝකයක් කියලා හිතන්න මේ ඇතිවීම නැතිවීම කලේ සිල්ප ගන්න පුළුවන් එකක් විදිහට හිතන්නේ. ඇතිවීම නැතිවීම බැලිවින් උදේවන ඥානය ලබාගත හැකි යන්නේ සත්‍යයන් පැහැදිලි කරමින් ඉල්ලුම් කියලා කියන්නේ ඒකයි. ඇතිවීම නැතිවීම බලන්න එපා අරමුණ බලන්න. අරමුණේ යම් මට්ටමකට සතිය ආවට පස්සේ මේක ඇතිවීම නැතිවීම ආකාරයෙන් විස්තර වෙන්න පටන් ගන්නවා. වාචේ සූත්‍ර දේශනා පැහැදිලි කර දෙන රසවත් විලාසයේ අපකදී ඇති කරන ධම් සංවේගයේ ඉමහත්ය. මෙම ධර්ම දේශනා හා ප්‍රශ්න පිළිතුරු එක්කොට පොතක් වශයෙන් මුද්‍රණය කළොත් අපේ ගෙදර සිටින අනික් අයට මෙන්ම අපටද වරින් වර කීවා ධර්ම දාණය දිනු කරගත හැක. අපි සෑම කෙනෙක් කම්පාවෙන් මේක අවසර මෛත්‍රිය සිතින් බලනවා. මෙම කටයුත්ත කැමැති අය සාකච්ඡාවෙන් ඉදිරිපත් කරන මානවාන. අර්ණමාතාගේ සීදීපතිය මුද්‍රණය කිරීම අපහසු නොවනට එතුමාගේ මූලිකත්වයෙන් කිසි කීප දෙනෙකු සම්මුඛ වූ අපට මෙම ධර්ම ග්‍රන්ථයේ ඉලක්කීමට ඉතා පාසු වුණාට ඉතින් මේකේ කරන මහා ලොකු සිල්ලාට කියන වැඩක් නෙවෙයි දැන් කරපු ගොඩාක් ඒවා විස්තරේ වෙලා තියෙනවා එහෙනම් බණ අහගෙන ඉන්නකොට එහෙම හිතෙනවා නමුත් මේ මේකෙන් අපි හිතන තරම් ලොකු සාසන සේවාවක් වෙන්නේ නැහැ. ආගේ මිත්‍රිකර විතරක් පොත් 50 ගණන් ගහලා තියෙනවා. ඒක ඇත්තටම මේ හිතුව අර්ථ කරන්න බැරි කෙනෙකුට ජීවෙන් අපි ලොකු සේවයක් කරනවා. නමුත් ඒක නිසා පුළුවන්තර තම තමන්ගේ භාවනාමය ඥාන වර්ධනය තමයි අපේ ප්‍රධාන දේ වෙන්නේ. මම දන්නවා මේක පැහැදිලිව මුදිතාවෙන් මේ කියන්නේ කියලා. නමුත් ඔය පොතක් මුද්‍රණය කරලා ඉදිරියට කරනවා කියන එක ඉතන තරම් ලීසි නෑ උගාවක් ලොකු කපකිරීමක් කරන්නේ. අර ගන්න ප්‍රූෆ් කියවන්නේ 15ක් විතර. ඉතින් ඒක ලීසි වැඩක් නෙවෙයි. දැන් ඉංග්‍රීසි පොත් තුනක් විතර මුද්‍රණය වෙලා තියෙනවා. සිංහල පොත් දැන් හතරක් පහක් මුද්‍රණය කරන පොඩි පොඩි දේශනා. ඉතින් මේ සත්‍යයේ කඳුකට කරපු බොද්ධංග ඒත් භාගතුන් කියලා මම නතර කරලා තියෙනවා වෙලාවක් හරිසා මේක ඒකට දෝෂයක් නැරම කොයිත් කරන ලොකු සේවාවක් මේකෙන් දී කියලා ලොකු සිලිලාරම වන්නේපා. පුළුවන් නම් කරලා කොහොමද? ස්වාමීන් වහන්සේට ගෞරවයවත් කරමි විඥානපච්චය නාමකෝපා නාමකෝපච්චය විඥාන මේ දෙ ආකාරයේ පහදා දෙන්නේ. මනිතන අපි තුන්වෙනි හතරවෙනි ධර්ම දේශනා කිරුවේ මේකට නැවතයක් මේ ඉච්ඡා ලීසි නැති බව කියලා කතා කරා. මේක කිරුවට පස්සේ එන සෝවාන් වෙන්න ඕනේ පහදින දවසට සෝවාන්. ඒ තරම්ම අම්බරවාගෙන යන ඥානකමේදී. ඒක ඉතිහාස කතාව කියන්නේ විපස්සී සරුවචන වාසේ එතන හිර වෙලා භාවනා කරනකොට ඒකෙන් ඥානය අවබෝධ වීමත් සමග සර්වඥතා ඥානය පහළ වුණා කියන එක තමයි අපේ සරුවචන වාසේ බණකට කියන්නේ. ඒක නිසා මේ ලේසි නෑ. අපි මේ උත්සාහ කරන්නේ ඒ ගැඹුරු දේවල් තියෙද්දි තේරෙන්න පුළුවන් කොටස්. තේරෙන්න තෝරන්න තේරෙන්න යනකොට ඒ ගැඹුරු දේවල් වලට ය아가න්න පුළුවන් නම් ඒ නිසා ඉස්ලාමත්ව කරන්න දෙන්නේ මේ නාමයයි රූපයයි කියන එක අරමුණ මොකද්ද මෙනේ කරන හිත මොකද්ද කියලා හැම මතුවෙන මතුවෙන අරමුණේ දකින්න පුළුවන් නම් ඒක මේ වගේ වැඩවලට ආකර්ෂයක් වෙනවා ඊට පස්සේ තමයි අපිට මේ විඥානයේ නිසා මේ නාම රූප ඇති වෙනවා නාම රූප නිසා විඥානය ඇති වෙනවා කියන ගැඹුරු සමීකරණයට යන්නේ මේක තමයි පටිච්චසමුප්පාදේ අමාර්ම කුසුම් විදිහට සඳහන් කරලා තියෙන්නේ විඥානයේ නිසා නාම රූප පාට ගන්නවා නාම රූප නිසා විඥානය හට ගන්නවා කියලා මේකෙදි මේ විඥානයේ නිසා හට ගන්නා නාම රූපේ විඥානේ නැහැ. ඒක තමයි උතන තියෙන ගැටි. ඒක කියනවා මේ විදිහට විස්තර කරන අමාරුයි ඒක. මා කණ්ණාඩියකින් බලලා මගේ රූපෙ දිහා බලපුවාම එහා පැත්තේ තියෙන පිළිමිබුවට පණ කියනවා වගේ තමයි ඒක නලියනවා ඒ වර්ණ 100 100ක් දෙනමත් අපි හොඳටම දන්නවා මේ මේ මූණේ දක්වන පිළිවිහු මේ මූණ 100 100ක් ඉඳලා නැහැ ඒ වගේම විඥානයේ විසින් දක්වලි දක්වන නාම රූපේ විඥානයේ දක්වෙත් ඒක විඥානේ නෑ මේක අපිට අහුවෙන්නේ නෑ ඒ නිසා අපි හිතන ඒක මොකද විඥානේ හට පුළුවන් මේ විඥානයේ විසින් කරන ප්‍රක්ෂේපණයක් පමණයි තෝචක් ආපුවම විදුමකට දිගට යනවා බීම් එකක් වගේ අනිත් පැත්තේ ඒ නිසා මෙවැනි ඇති කරන මායාවක් තමයි අපි සත්‍ය වශයෙන් බාර අරගෙන පංචීරයක් වගේ බාර ගන්න කරන්නේ. විඥාන විශ්ින් ප්‍රක්ෂේපණය කරන ඇත්ත වගේ කියන හේවණල්ලක් දැකලා මේක 100 100ක් කියලා හිතනවා. මේ විඥානයත් සහිත නාම රූපයක් කියලා කියන්නේ. නාම මේක විඥානයෙන් ප්‍රක්ෂේපණය කරන සමීප කියනවා විඥාත්තිය කියලා. විඥාත්තිය කියන්නේ විඥානේ ප්‍රසූත කරලා ගොඩක් වෙනවා. අම්මත් බෑ අම්මෙත් ප්‍රසිද්ධ කරන අම්මන් ළඟින් ප්‍රසිද්ධ කරන්න නිසා. ඉතින් මේක විස්තර කරන ගොඩාක් වෙලාවට මේ මේ පැත්ත විතරක් විඤ්ඤාති මාත්‍රක සිද්ධි නැත්නම් යෝගාචාර ක්‍රමයේ කියලා මහායාන වෙනම නිකායක් තියෙනවා. ඒක කියලා දේ උත්සාහ කරන එක හැබැයි ඒක පැත්තකට අන්තවාදී මේ පරිදි එක පැත්තක් වෙනවා. නමුත් හරි අවබෝධයක් ඇති කර තියෙනවා අපි විහිින්ම ඇති කරපු පිළිවිවත් එක අපි කොච්චර ගැටෙනවද කියලා. හරිලම දැක්ලා තියෙනවා කන්නඩිය කියන්න අල්ලන්නේ. මේකේදල හරිය දෙක වෙනවා. මොකද කවුටි කාට මකර කළ ගියාම ඌවල සයිඩ් කරන්නේ අල්ලනවා. අල්ලන සයිඩ් කරන ඔක්කොම ඒක ඇතුලේ ඉන්න රිලව අල්ලනවා. උද්දී පැහැදන්නම් කරුවා තරක රිලව හැප්පියක් මේ කොරෝපරෝ තමයි. ඔකේ කන්නඩි ගැලක් තිබුණොත් ඒක උරලත් ඔය දෙල්ලම කරනවා. ඒගොල්ලෝ ඇවිල්ලා අර කාලේ ඇවිල්ලා අර භූතවල කොට කොට කොට කොට ඉන්නවා උට ඇතුලේ ඉන්නක මරණ කමින් නෑ. උදාන්නේ පින්නේ එහා පැත්තේ තමයි කියලා ඉඳා මේ ජීඳා ජීවිතයේදී අපි තව කෙනෙක් අල්ලගෙන යත් එක ගහගන්න ගියාට මේ ගහගන්නේ තමන්ගේ වෛරයත් එක්කම. තමන්ගේ ද්වේෂයත් එක්කයි ගහන්නේ. නමුත් මම හිතන්නේ එහෙම නෑ. අරේක වැරද්ද තියෙනවා මම එයා හදන්න හදනවා. නමුත් වැරද්ද මෙතනමයි එයා වැරදි කියලා හිතන එකම වැරදි. ඒකත් එක්ක ඒක දඩමීමක් කරගෙන ඒක මේ දඩමීමක් කරගෙන කියනවා කරන්නේ අපි චර්චා කරන ගාන එයාව හදන්න උත්සාහ කරනවා. ඉතින් මේ තේරෙන්නේ නැහැ මේ කෙලෙකක් එක නතරද තමන්ගේම පක්ෂයකට එක්කයි සම්මු කරන්න කියලා තේරෙනවා. තේරිච්ච දවසේ පුතුම දිනහාවක් යනවා. අනේ මේ ප්‍රසිද්ධසෝතන වාදීන් මොන නිවනක් හම්බෙන්නේ කියලා. හැමදාම හිතනවා මේ එහාට හදාගත්තොත් වැඩියයි කියලා. මෙහෙම හිතේ එකම තමයි කෙලෙසේ. ඒ නිසා නාථාංශස්කෝ කියලා කියනවා අනුන්ගේ ඇදී දකින එක තමයි උඹේ ඇදී කියලා. ස්වාමීන් වහන්සේ දැන් ඔය ස්වාමීන් වහන්සේ කියපු උදාහරණයම තව පැත්තක් ගත්තොත් දැන් අපි කණ්ණාඩියකට කණ්ණාඩියේ මූණ බලනකොට අපිට පේනවා අපේ ප්‍රතිබිම්බය. නමුත් අපි හිතමු වෙනස් අපි දන්නවා ඒක ප්‍රතිබිම්බය කියලා. කණ්ණාඩි උදාහරණයක් පැහැදිලිව දන්නවා මේ කණ්ණාඩි මගේ ප්‍රතිබිම්බය පෙන්නේ කියලා. නමුත් අපි හිතමු සතෙක් වගුරෙක් වගේ සතෙක් ප්‍රතිබිම්බය දිහා බලනකොට ප්‍රතිබිම්බයේ ඒ තියෙන රූප රාමුව තුළ තව සතෙක් පේනවා. එතකොට බැදී එකම තමයි ඒ ශරීරෙම තමයි එයා ගැහෙන්නේ කණ්ණාඩියට ඇහැ දිහාම ඒ එකම තමයි නැවෙන්නේ තවත් සත්‍යයක් කියලා. ඇහැ හට ගත්ත ගමන් මේ සත්‍යයක් වෙන්නේ නැහැ. කවුද අන්නේ කිව්වොත් දැන් නිදක් තියනවා නිදට අපි ගැඹුරු නිදට ඉඳ බලනකොට නිද ඇතුලේ මුෂ්‍ය රංගතුල අපේ මුණ පේනවා. අපි මෙතන ඉන්නේ එළියට ගත්ත ගමන් මේ මූණ නැති වෙනවා. නමුත් අපිට පේන්නේ ඒක නැති වෙනවා කියනවා. අපි හිතනවා අර වඳුර හිතනවා වඳුරගේ මූණ ගත්තා එතන වඳුරෙක් ඉන්නවා කියලා. ඒ වගේ දෙයක්කට අපි හොයනවා ස්වාමීන් වහන්සේ කෙරෙහි විතර තවත් කිසිම කිව්වා. එමේ ඉස්කෝලේදී අපි බාලාංශ බංකේ ඉන්නකොට සමහර ඉන්න අනික් කට්ටියට බුලි කරනවා කියනවා. මොසිකන් කරේ සමහරව බොහොම හිමිච්ච දෙයක්. ඒ දෙන්නේ ගහ ගන්නකොට බුලි කරනවා වෙරිච්චන කොච්චන අර වෙනවා. ඒක අර අර ටීචර් කියනවා අනේ ටීචර් මට මෙයා දිරිච්චනවා මට කොහොමද. ඒ ටීචර් කියන බලන්නේ ඉන්න හොයක්. කිසි පුලුවතරක් නැහැ බලනකොට ආය බලන්නේ ඉතින් මේක විදිත් මේ කාර්යය ඔස්සේ බලන කාර්යය ඔස්සේ කියලා බැලුවොත් එච්චරම තමයි. යා බලපු නිසා ජීවිතේක පේන්නේ. හරියටම ජීවිතේ නිසා බලන්නේ. ඉතින් ඔය ඔය ගහපා දිල මොන විදිහකට බුදුහමන අපිට කියලා දෙන්නේ. ඒ නිසා අපිට යම් කිසි වෙලාවක අපේ හිත මෛත්‍රිය පිරුණාට පස්සේ මුළු ලෝකෙම මෛත්‍රිය තමයි තියෙන්නේ. අපේ හිත ද්වේෂය ආවට පස්සේ හැමදේම හැදී මේ හැදෙවි මේ එහෙම නැත්නම් අද තමයි කැඩෙන දිගේ පේන්නේ. ඉතින් මේ කවදාකවත් අපි කරන අපි කරන මේ වැඩේට එහා පාක්ෂික අපිට සම්බන්ධ වෙන අනෙක් පක්ෂය අනිවාර්යයෙන්ම ප්‍රාණකරණක් තියෙනවා. ඒකේ භූමිකාවක් තියෙනවා කියලා. කැළම නෑ ඒ පුද්ගලයා මම හිතාගත් එකක්. මම හිතාගත් මේ මගේ පවුල, මේ මගේ අම්මා, මේ මගේ තාත්තා කියලා මමම දාපු ප්‍රොජෙක්ෂන් එකක් තමයි කියන්නේ. කවදාකවත් බලන්නේ ගැටලුවක් කරන විතර නන්නාතුම කෙනෙක් කියන්නේ. ගැටලුවක් කියන්නේ නම් දැන දැනකටවත් අරුවන්නේ ආයෙන්නේ. නන්නාතුම කියන්නේ කවදාකවත් ගැටලුවක් කියන්නේ. ඒක නිසා මේ මුඛි උදේට අපි නිවන් දැකලා තියෙන ගැටලුව කියන සම්බන්ධ වෙන මේ දන්නවා කියන අසුරු කරන පොඩි පිළිසෙන් තමයි අපි මේ ප්‍රශ්න කරගන්නේ. ඒ හේතුව මොකද මේ පිළිස අපි දකින්න මේ මගේ අසවලක්ෂය. ඒ දකින දැකිල්ල තුලම තියෙන්නේ අපි විශ්ින් කරන පක්ෂය කරනවා. ඒ ප්‍රක්ෂේපණයත් එක්කයි මේ රණ්ඩුවේ. ඒ නිසා කවදා හරි හරියට මේක දැක්කම අපි වෙන වඳුර කන්නඩියන් වලද වඳුරයි අපේ වැඩේ කිසි වෙනසක් නැහැ. ඒක දිගටම මේ තමයි කටුකුරුගේ ස්වාමීන් වහන්සේ උත්සාහ කරා ඒ දන්නේ බල්ලගේ කතාවෙන් අපි දන්නේ එකක්. ඒ දන්නේ යන බල්ල මස් කටක් මස් කැලක් කරගෙන යනකොට ඌ ඒ දන්නේ යන ගමන් බැරි වෙලාවක් වතුර බැලුවොත් ඌට පේනවා යටින් බතලේ අපේ මස් කැලක් තියෙනවා. ඌ පණින්නේ කන්‍යම් කියලා හිතන් පයින්නකොට තමන්ගේ පස් කැල්ලක් කියලා තමනුත් අතුරේ. නමුත් මේ ඒ සමිත අහන ප්‍රශ්නය බලන නිසා පේනවද පේන නිසා බලනවද? බල්ල කියන්නේ බලන නිසා පේනවනේ ඒක පේන නිසායි මම ඒක බල්ල කියනවා. උතුරු වෙනව බලන්න තු කෙලින් බලන්න කියන වතුර බලන්නේ නැහැ පේන්නේ නැහැ. ඒ වගේ තමයි අපි මේ ලෝකේ තියෙන සේරම අපිට රූපයක් බල බල අපේ රූපේ කැතම කැත රූපයක් කියලා හිතන අසුචි පිටක් නැත්නම් මමනේ ගොඩක් සතෙක් කියන ඉතින් ඒක තමයි ද්වේෂ කරනවා ද්වේෂිකට ඒ වෙලාව ඕනම එක බලන ශබ්දයක් අහන්න පිළ අවස්ථාවක් තියෙනවා. රටක් බලන්න අවස්ථාවක් එකක්වත් නර රූපක නැවත නැවත බලනවා. ජිගුප්සාසයේ බල බල ඒකටම වෛර කරනවා. ඒ කියන්නේ අරක ඇඟේ කා ගන්නවා. ඉතින් මේ සංසිද්ධිය තමයි නාම රූපච්ච විඥාන විඥානපච්ච නාම රූපං කියන වෙන්නේ. අපි ගැටෙන්නේ අපේ මතිමතාන්තරත් එක්කම තමයි. අපිට පේන්නේ එහා පැත්තේ ඉන්න කෙනාගේ භූමිකාවක් තියෙනවා කියලා. නමුත් නැස්කම මේ මිනිස්සයා නෙවෙයි ඔබ හැප්පෙන්නේ ඔබ හැප්පෙන්නේ මේ මිනිස්සයා කියලා මේ හිතාගෙන ඉන්න එකක් තියෙනවා. ඔබ ඒකට ප්‍රක්ෂේපණය කළ තියෙන එකත් එක්ක අන්න ඒක මායාවක් බව ගන්නවා. ඒක හීනයක් බව ගන්නවා නම් අපි හීනෙක කරන රණ්ඩුවක් මේ තියෙනවා. ඔබේ සාධාරණ අසාධාරණ මේ අවදි දවසේ ඔබේ හීනක් විතරයි. එතකන් අපි නෙවෙයි දෙල්ලමකන් ඉවරයක් කරන්න තරමට වෛර කරනවා. මොකද මේක හීනයක් බව දන්නේ නැති නිසා නැත්නම් ප්‍රක්ෂේපණයක් බව දන්නේ නැති නිසා අනේ තමයි විඤ්ඤාති මාත්‍රකාසින්දී එහෙම නැත්නම් යෝගාකාර කියන එක වැඩියෙන්ම ඉගෙනගත්ත ඉතිහාස හාමුදුරුවෝ මම දන්නේ එහෙම ටිකද ඥානසී ස්වාමීන් වහන්සේ ඒ සත්‍යක කියන තියෙනවා ඒක සම්පූර්ණ දේශනාවේ යම් යම් තැන්වල සඳහන් වෙලා තියෙනවා මේ ලෝකේ මනෝමය කියන මනෝකුප්පංගම ධර්ම මනෝසිට මනෝමය චිත්තේන නියති ලෝකෝ මේ අපි මේ බලාගෙන ලෝකේ හිතින් බලාගන්නේ ප්‍රකෘතියක් නැතුව නෙවෙයි ප්‍රකෘතියට අම්ලක ඇඳින්න තමයි අපි මේ ලක්ෂණ අපි මේ සංස්කෘතිය තුළින් අපි හැදියාව තුළින් ඒක ඒක වැර වෙන දෙයක් දකින්න අපි කැමතිම නැහැ වෙන කෙනෙක් ඇවිල්ලා කිව්වොත් අපි හිතන්නේ මේ මනුස්සයාගේ අසවපර වෙනවා අපිට තමයි හොඳ පෙනුමක් තියෙන්නේ ඉතින් ඒ නිසා මේක මේ දුක් ප්‍රමාණය ඒ ඒ බලන වපර දර්ශනය මගේ කියන අයිතිවාසිකමක් කරන්න අපි කියන්නේ. ඒක තමයි මම කියන්නේ ඔය අපි පොඩි භාෂාවෙන් කියන්නේ මේ නාම රූප නිසා විඥානය හට ගන්නවා විඥාන නිසා නාම රූප හට ගන්නවා කියලා. මේ යන ප්‍රතිපන්න දර්ශනය ඒ බලන කෙනාගේ ඇතුළත ලොකු වෙනසක් ඇති නොවි දකින්න පුළුවන් දර්ශනයක් නෙවෙයි. මූලධර්ම මතින් හෝ කටපාඩම් කළා වෝ වණහල කරන්න බෑ. අවබෝධයෙන් කියනවා.

ආනාපානේ බලබලා ඉන්නකොට ශරීරයේ සුබ දැනෙනවනේ ඒක ආනාපානේ හිත පිට යෑමක්ද නැත්නම් ජීව භාවනාවක් කියලා එහෙමද ප්‍රශ්නේ? ඒක එන්න හරියට කියන්නේ දැනුණත් හරි. ඒක තමයි හිත කැඩිලාද මේ පේන්නේ නැත්නම් නැත්නම් බොහෝ කියද පේන්නේ කියන ප්‍රශ්නේ තියෙන්නේ. දැන් ආනාපානේ ඇතුළට ගියාට පස්සේ ආනාපානේ ඇතුළේ තියෙන උණුසුම සීසලක විශේෂම ප්‍රසාද වාතය කියන්නේ. එතකොට ඒකට අපි කියන්නේ අජත්ත ආනාපාන අජත්ත තේජෝදාසය. ප්‍රසවාසය අජත්ත තේජෝදාසය. එතකොට දැන් මුළු ශරීරෙම තියෙන්නේ ආනාපානෙ පිට බයිද්ද තේජෝදාසය කියලා. හුදුවට ආනාපාන කියන්නේ කොතන අජත්ත බයිද්ද සීමාවක් තියෙන කියලා සීමාවක්. ආනපන ඇතුළේ තේජෝ ධාතුසන අතර මෙතන තේජෝ ධාතුසන ඉරෙත් තියෙනවා පැයින වතුරකෙත් තියෙනවා අපි තමයි මේක කියන්නේ මේක ඇතුළේ තේජෝ ධාතු මේක පිට තේජෝ ධාතු නිසා ඒ වගේ සීමා මායියාවක් නැතුව බැන්නේ මේ තේජෝ ධාතු කියන එක ඕනකට තියෙනවා ඒකදී මම මෙන්න මෙහෙම කියනවා වැඩි මේ අහුවෙච්ච කොට පාඩ ගන්න නිසා අපි හිතන්නේ භාවනා කරනවා කියන ඉස්සල්ලාම ගිහිල්ලා වාඩි වෙලා මුළු කයෙහි හිත තියන්න එතකොට අපි ගන්නේ උත්නම් භාගතල අදෝකේශ මන්ත්‍රකත් කච්චපලිය. පාතලේ මුල කෙස්වලින්කට සමසී මාකරකට පිළිසෙ කය කියලා හිතනකොට ඕක ඇතුලේ තියෙන ධාතුවවත් අපි කියනවා කයේ තියෙන ධාතුව දැක්කයි. මොකද ඒක අජත්තයි පිටිව පිටක්. ඊට පස්සේ අපි කියන හොඳට ටිකක් කලින් ආනාපාන දැනුණු කුඩු කන්ට හිත අරගෙන අපි කය අමතක කරනවා. ඒ වෙලාවේදී උඩුකය තියෙන දැක්කොත් ඒකට අවශ්‍යත්වය තියෙනවා යටිකය තියෙන දැක්කොත් දැක්කොත් ඒක බයිට කියන්නේ පොඩි සීමාවක් නැහැ උඩට සීමා වෙනවා උඩුකය දකින්නට ඒක ආධ්‍යාත්මික කියලා යටිකය මොකද කරන්නේ දැක්කොත් ඒක බයිට වෙනවා ඊට පස්සේ උන ආයෙ ගෙන ආනාපානෙ මෙතෙන් ගන්න එතින් දැක්කොත් ඒ ආනාපානෙ ඇතුළේ තියෙන උඩ අධ්‍යාත්ම වෙනවා උඩුකය හෝ යටිකය කියන බයිට වෙනවා ඒකෝද අජත්ත වෛද්‍ය දීමා මොකද වෙලා තියෙන්නේ ඉන්නේ එක තැනකට ඇවිල්ලා ඒ නිසා අජත්ත වෛද්‍ය කියන සීමාවක් සම්මතය මොලෝකේ අපි මේ වෙලාවේ හැටියට ඒක අර්ථකථන දීගන්න ඒ නිසා මුළු කය ඉස්සලා අජත්ත වෙනවා ලෝකේ වෛද්‍ය වෙනවා කුඩුකය කරපස්සේ උඩුකය අධ්‍යත් වෙන අනිකට බයිතයි. ආනපනිය පස්සේ ඒක අධ්‍යත් වෙනවා මේක බයිතයි. ඒක ඥානানন্দ ස්වාමීන් වහන්සේ කියලා කියන අධ්‍යත්තී බාහිර දේමා සීමාව බහිද්ධාවේ ඇතුළත සීමාවයි දෙක මේක ඕනේ වෙලාවක මේ මේ වෙනවා. ඉතින් මේක පිළිබඳව දේශ සීමා අරගෙන අත්‍යවශ්‍ය කරගන්න එපා. හිතට ඕන නම් ඔක්කොම ඇතුළතම ධ්‍යාන දිග්ග පිටුම කාපන්නේ මේකයි. මොකද මේකට උනායි කියන්නේ. මේව තමයි මිරිගෝ කියන්නේ. මේ ඔක්කොම හටවගත්ත, පනවගත්ත, හටවගත්ත දේවල්. ඒ නිසා මුළු කයම දැන් මේව හොඳයි කියන ගන්න. මේක විතර දැන්නම ගන්නේ ඒක ආර්ය පරිශ්‍රයෙන් ගන්න දෙකටම සාර්ථක පවතා. දාන ගාන යනකොට සතිය කැඩෙනවා, සමාධිය කැඩෙනවා, ක්‍රමය හොඳ නැහැ. සතිය වැඩෙනවා සමාධිය හැදෙනවා ඒක විතර කරනවා එසම මේ අත්‍යත්ත පරිච්ඡේදය දැන් අපි ලංකාවේ නැපි අපේ දින සීමාව වුණොත් අපි ඉන්දියාවේ කැලේ කල්ලාගෙන යනවා කියලා කරනවා මුලික මුලික කැලලා කියන එක අපි කියන තමයි ඉන්දියාවේ ඕක කියන්නේ ඕකම ගලව කන කලින් ගන්න මේක අපේ කියන මාරව මේ ඉතින් ඉස්සලා අපේ ඉන්දියාවකුත් නෑ ලංකාවකුත් නෑ ඒකට අපිට ප්‍රශ්නයක් නෑ අනිත් මේ මේ දේශ සීමාව බබුනේ. හැමදාම මට කියන්නේ කවුදෝ විසින් පටවලා ස්වභාව ධර්මයන්ගේ කිසිම මානමක් මායින් කිරිලක් සීමාවක් නැහැ. අපි මේ සීමා හදාගන්න ගිහිල්ලා තමයි ප්‍රශ්න ඇති කරන්නේ. ඒක මේ භාවනා කරනකොට අපිට පේන්න පටන් ගන්නවා මේක මේ නිකන් ආහසේ තියෙන බලාපොරොත්තුවක් වගේ එකක්. හැලයක් වෙන්නේ. නමුත් නිතරම වෙනස් වෙන නිසා අපිට හරියටම දැන් කොටින්ම මෙහෙම අවුව පාට වෙලාවට හෙවණල් දිහා බලන්න හෙවණවයි හෙවණල්ලයි අවුව අතර තියෙන ඉරක් තියෙනවා කියලා බලන්නේ නැහැ. ඒ දෙක සීමා වෙන්නේ මහා ග්‍රේ ඒරියා එකේ. කොතනද කියලා හරියට අඳුනවා. මොනම දෙයක හරිය කියලා සීමාව අඳින්න ගිය දවසේ අවුව. සම්සීමා කය දෙන කයේ සීමාව සම වෙනවා. ඒක ඉගෙන ගන්නකොට එහෙම හිතාන යන්නේ. ඉතින් ආනාපාන දෙක උඩුකයට අපි ගත්තයි කියලා කියන්නේ. අර සීමා වෙනකොට වෙන සීමාවක් පටවලා. පනවන සීමා කියන්නේ ඒක. ඉතින් ආනාපාන දෙක ගත්තයි කියන්නේ ඒකාගේ වෙන ඉච්ඡරමයි. ඒ අනික්කම සීමා අනිත්‍ය බාහිර කියලා ගන්න නිසා සම සීමා කරගන්නවා කියලා කියන්නේ දෙතිස් කුබ්බා. බුද්ධ කාර්යය අදෝතලා දකාදතර ආෝකයේ මතකත් පරිහරණය නානකාරකම් මේ පුරන් නානකාරයන් අසුචි කියන දෙවිස් කරන දුක් සීමා මෙන්න පිළිබඳව මෙන්න මෙයක් මේ නිසා මේ සීමාව කියන එක බැලුමක් වගේ ඕනකට කුඹලා දුක් කරන්න පුළුවන් අඩු කරන ඒක තමයි ධාරණය බුදුහාමුදුර හැදුවා මේ පුංචි බුදුහාමුදුර හැදුවා ඉතින් අපි දන්නේ බුදුහාමුදුර ඔක්කොම ධාරණය මුලින්ම අන්තික ඕනේ ගන්නට බලන්නේ මනුස්සයෙක් ඇවිත් ලොකු පුංචි කරන්නේ අපිට පේන්නේ මැජික් එකක් වගේ. නමුත් අපි දන්නවා ප්‍රොජෙක්ට් එකක් කරගෙන කිසිත් ලං කෙරුවොත් ඕක පොඩි. ප්‍රොජෙක්ට් එක ඈතට ඈතට ගන්න ගන්න ඕනේ කාණ්ඩ ලොක්කම ගන්නවා. අපි ෆිල්ම් එකක් කරගෙන ගලා එල්ලාස් කරනවා කියන කොට කරන්නේ. ඕනේ කාණ්ඩ ගන්න ගන්න ලොකු කීච කරනවා. ඒ වගේ මේ අපි එකක්ම වීටි මගේ අම්මා මෙහෙමයි කියලා අපි හිතන්නේ. ඒක ඉදිමිලා පොඩ්ඩක් අද වෙලා ගියොත් එහෙම ඉතින් බේත් කරනවා මේ සීමාවල් අපතේ. මේක හරියට මේ නිත්‍ය සංඥාව කියලා කියන්නේ මේ සීමාව නොසලී දිගට පවතින එකක් කියලා අපි හිතේ තියෙන මේ අරමුණේ ප්‍රශ්න තමයි මෙතන. මේක විනාශ වෙන සුළු බවේ බුදුජානකගේ පළවෙනිම සත්‍ය දුක කරන්නේ අනිත්‍යතාවය. නිසා සීමාව තමයි මේකදී විශේෂයෙන්ම අභියෝගයක් ලක් වෙන්නේ. අරමුණ බහිද්ද ඉතේ ඇති සිතිවිල්ල අධ්‍යක්ෂකයක් තමන් දාන සීමා ඇතුළත ඕන දෙයක් කියනවා. තමන්ට ඕන කියන්නේ හිතවිලි අධ්‍යක්ෂයි රූප බයිටයි. ඒකෙදි ඕන කෙනෙකුට ඕන දෙයක් කරන්න පුළුවන් තමයි මේ එක දෙයක විවිධ රටේ විවිධ මතාන්තර ඕන ඒ සීමාව එයාට ගන්න පුළුවන් අයිති එයාට තියෙන තව කෙනෙකුට නැහැ කියන දේ හදලා මනයි කියන්නේ. ඒ නිසා මේ සීමාව නැති කරගැනීමෙන් තමයි මේ මනුස්සයාට දුක ඇතිවෙලා තියෙන්නේ. සීමාවක් නොකරගත් එකකින් ඒක සරුවතෙන් පාවිච්චි කරන්නේ අපි කියන්නේ සීමා නොකරගත් සිතකින් අපමණ්‍ය අපමාන අපමණ්‍ය කියලා සඳහන් කරදී මෙත්ත කරුණා මුදිතා අපමාන භාවනා කියලා කියන්නේ සීමා කරගන්න එපා. මේ වගේ පෞලයක් විතරයි මෛත්‍රී කරන්නේ. සීමා විරහිත සීමා සම්බේධ කරගෙන ගියාට පස්සේ කොහොමද? දැන් එහෙ වැඩ කරනකොට අනිත් සේරම බහිද්‍යව. බහිද්‍යව. බලන්න බලන්නේ කිය කිය ඇහෙන් බැලුවොත් බලන්නේ දෘෂ්ටි කෝණයෙන් බැලුවොත් ඒක ඇහැ විතරයි වැඩ කරන්නේ අනිතව එයාට අදාළත් නැව හිරිවැටලේ වංශ භාග වෙලා එනවා තම තමන්ගේ වැඩ බලන්න. එතන ඇහැ එතන ඉපදිස්සන එතනම නැති ඇති වෙලා නැති වෙලා යනවා ඔය ඒකනේ ඒකා ඒකා චිත්තක්ෂණේ කනට යන්න පුළුවන් වෙන්නේ. මේක දිගට අල්ලලා යනවා අපිට බෑනේ. කැමතික මාරු කරන්න. කැමතික ටක් ගාලා ඕනනම් මාරු කරන්න පුළුවන්. ඉන්නේ අරහා සමාන සජීවී ක්‍රමයේ ඊගා චිත්තක්ෂණේ ආන්න පුළුවන්. ඊගා චිත්තක්ෂණේ ගන්න ගන්න පුළුවන්. නමුත් අහන්නයි ගන්න බලන්න ඒක චිත්තක්ෂණේ නෑ. ඒක ආයතනේ හිතන වැඩ කරන්නේ අනිත් ඔක්කොම මේ නැතිලා. නමුත් අපි හිතන්නේ ආයෙම වැඩ කියලා. ඒක තමයි ආත්ම සංඥාව හිතේ. මේක නිකන් මේ පුරුද්දලා හේතු කරලා තියෙන එකක් අපිට පේන ඔක්කොම හොඳ තියෙනවා කියලා. නමුත් භාවනා විදිහට කියන්නේ thin slicing of the time කියලා කාලේ ඉතාමත් කුංචි කොටසක් කරලා බලනකොට එකකට ගියාට පස්සේ ඒක 100 100 කන්ටෝ වහගෙන පරිපාලනය කරනවා. අනිත් ඒවා ඒක ඔක්කොම නිලීනයි, මිලානයි ඒවා බංකොලොත් ඒවා නැස්චාත්තු කොටේට පතුනම ඊගා චිත්තක්ෂණේ ඒන් එකක් පට ගන්න මෙයන් තියෙනවා. සමහරේ ඇහැ වැටෙනකොට අනික ඔක්කොම මැරිලා කියලා වගේ හිතන්න පුළුවන්. අන්තිම නිවන් දැකලා. අන්තිම කෙලෙස් එන්නේ ඒකර කියන්නේ අන්තිම කෙලෙස් එන්නේ නෑ. ඒක නිසා දකින්න වෙලාවට කෙලෙස් එන්නේ ඇහෙන් පමණයි. ඒකට සතිමත් වුණා නම් ඒකත් නතර කෙරුවොත් එතන අච්ඡන්ත නිරෝධී භූත කියලා කියනවා ඒ මොහොතේ නිවන. ස්වාමීන් වහන්සේ නම් නාමයේ සාම රූප වෙනස් වෙනවා. සෑම සෑම නාමයක් විසින් ඒ වුණාට රූප වෙනස් වෙනවා. එහෙම ඒ වගේ ප්‍රකාශයක් සීමා කරන්න බෑ. මේ අපිට සංස්කාර වෙච්ච නාම රූප ගැන විතර අපිට ප්‍රකාශ කරනවා. අපිට අදාළ වෙච්ච ආපදාගත වෙච්ච සංස්කාරයක් වෙච්ච කොටස ගැන නම් කියනවා. සංස්කාරයක් සංස්කාර වෙනවා නම් සෑම දිනකටම ගන්න. ඒ කියන්නේ අපිට මුලින්ම රූප එකක් වෙනවා. ඒ තමයි. සම්මේ ධර්මානකා අපි සංඛාරානිච්ච අපි සංඛාරා දුක්ඛ අපි ධම්මානත සිල්ලෝ වෙනස් වීම තමයි රූපයගේ ලක්ෂණය වෙනස් වෙන දේ තමයි රූප කියන්නේ රූප වල ලක්ෂණය දැන් හදිසි බයක් නාම දුකක් ආතලන අපිට තේරෙන්නේ එන්නේ බාඩිය දානවා ඒ වෙනස් කරන ඔක්කොම ඒකට අර නාමයේ කනුව ඒකේ සම්බන්ධතා හතරක් වෙනවා නාම නිසා රූපහට ගන්න නාම නිසා නාම හට ගන්න රූප නිසා රූපහට ගන්න රූප නිසා නාම හට ගන්නවා කියලා එකිනෙකට ප්‍රතිඋත්පන්න වෙන්නේ හතරක් හතරාකාරයක සම්බන්ධව පෙන්වන්න හදන්නේ නාම නිසා රූප හට ගන්නවා ඒකේ හැම පැත්තෙම සම්බන්ධතා දකින්න නම් ඔය මේ පච්චපරිකාඥානය කියන එක විස්තර කරන්නේ ඒක තමයි ප්‍රත්‍යත් එක්ක හේතු සහිත අරමුණ දකිනකොට රූපේ නිසා නාමය ඇති වෙන්නේ. රූපේ නිසා රූප ඇති වෙන්නේ. නාම නිසා නාම ඇති වෙන්නේ. නාම නිසා රූප ඇති වෙන්නේ. ඔක්කොම මේ නැතුණට ලකුණක් දකින්නට හිතා ගන්නවා මේක තමයි බුදුහාමුදුරනේ ඇඳලා පෙන්නන චිත්‍රය මේකයි කියලා අහුවෙන්න පටන් ගන්නවා. ඒක එතකොට නිකන් මේ උදේට වැඩ කරන මැෂින් එකක් තමයි. කිසිම මේ ආත්මයක් මොකුත් නැහැ. මේ ඔටෝමැටික් වැඩ කරන යන්ත්‍රක කියන වැඩ පිළිවෙල තමයි මේක කියන්නේ. ඒ කියන්නේ කැමරාවක තියෙන වැඩ පිළිවෙලමයි ඇහි තියෙන්නේ. රෙකෝඩින් මැෂින් එකේ තියෙන වැඩ පිළිවෙලමයි කනේ තියෙන්නේ. ඊට වැඩි මොකක්වත් නෙමෙයි. ඉතින් ඒකත් මේකත් හරියට දැන් කියනවා මේ සවුන්ඩ් සෙන්සිටිව් රෙකෝඩින් මැෂින් කතාන එනකොට විතරක් ක්‍රියාත්මක වෙලා වැඩ කරනවා. ඉතින් හරියටම ආත්ම කියන වගේ තමයි. නමුත් ඔක්කොම විස්තර දෙන්න පුළුවන්. භෞතික විද්‍යාව. ඒ බුදුරජාණන් වහන්සේ මේක මුළු එකේම මේ නාම රූප දෙක අයින් කරලා පස්සේ වෙන ගන්න මදයක්, වෙන ගන්න ආත්මයක්, වෙන ගන්න සාරයක් මේක තියෙනවා. රූප නැත්නම් නාමත් නැහැ, නාම නැත්නම් රූප. ඒකිනිකා මට පොදුම දෙයක් වගේ ඉදිරියට හේතුලා ඉන්නවා කියන එක තමයි නාකලාප මාගේ සම්බන්ධයෙන් කියන්නේ. ඒක සම්මත අපි මොලේ දැක්කත් තියාගන්න මොලේ හරහා සංඥා කොම කවදින්කේ අපිට සකස් කරන ඒ හරියට වෝල්ටේජ් සිස්ටම් එක ඒ නෝටිෆයි වෙනස් වෙන්නේ එක බිඳුව එක බිඳුව එක විදිහට කොහොමද දැන් ඒ වගේ මොනවා හරි ශක්තියකින් කැපපත් වෙනවා නැත්නම් හරම විශේෂයක්ද කොහොමද කියන්නේ නාම ධර්මයක් පිළිබඳව අපි මේ රූපාකාරයේ කල්පනා කරන්න ඇත්තා. ඒ ලඟ මේ භාෂාව අසල අදාළ වෙන්නේ නැහැ. අර භාෂාව මේකට අදාළ වෙන්නේ නැහැ. ඒ නිසා රූප නම් අපිට ප්‍රමාණ කරගන්න. රූප නම් අපිට හැඩ ආකාර වෙනාම වල එක නෑ. ඒක අරූපීය ධර්මයක්. ඒක නිසා අපිට කියන්න පුළුවන් ඔය කියන රූප කියන ආකාරයෙන් බබාගේ භාෂාවෙන් කියලා දෙන්න උත්සාහ කරන්න පුළුවන් වුණාට කවදාකවත් ස්ථිර නිශ්චයකට එන්න බෑ. පොඩු සර්ව සාධාරණ නිශ්චයකට ඔතෙන් ගියන්න බෑ. ස්වාමීන් වහන්සේ ප්‍රසාද රූපය එහෙම නැත්නම් දිගට පවතින එකක්. ඉතින් අපිට කියන්න තියෙන්නේ රූප කියන කිසියම් දෙයක් නිශ්චිත නැහැ. ප්‍රසාද රූපයත් රූපයක් නම් ඉතින් අනික් රූපෝත් කියන වග විභාගේ තමයි ප්‍රසාද රූප කියලා කියන්නේ. ඒක එතන එතන එතන පහළ වෙන එකක්. ඒක නිසයි ඇස්සත් කියන්නේ කන්දෙක් වගේ පත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මම සම්බන්ධ වෙන්න බෑ. ප්‍රසාද රූපේ ඉස්තිරනවා. ඒ වගේම බීරෙක් වෙන්න බෑ. ඒ බීරෙක්ට ඇහෙන්න බෑ. බීරෙක්ට ඇහෙන කෙනෙක් වඩපත් වෙන්න බෑ. ඒකපත් වෙන්න පුළුවන් වෙන්නේ වැඩ තියෙන්න පුළුවන්. ඒ තියෙන්න පුළුවන් අනිශ්චිතතාවයක් තියෙනවා. ඈ? කර්ම රූප තමයි ප්‍රසාද රූප කියන්නේ. ඔව්. දෙකූප කර්මද වුණා උචිත වුණා රූප ධර්ම කියන්නේ රූප වල සුළු ගතිය වෙනස් වෙන සුළු ගතිය ඒක වෙනස් වෙන්න පුළුවන් අපි දන්නා ගෑන් කෙනෙක් පිළිම ගෑන් වෙන්න පුළුවන් පිළිම කෙනෙක් ගෑන් කෙනෙක් වෙනතර ප්‍රසාද රූප වල පැහැදිලි වෙනසක් ඇති වෙන්න පුළුවන් දැබෙදි වෙන්න පුළුවන් ප්‍රතිතුනාට පස්සේ වෙන්න පුළුවන් ඕන වෙලාවක වෙන්න පුළුවන් ඒක ඉතින් අපි පෙන්වන්නේ කලාතුරකින් වෙන දේවල් නමුත් ඒකෙම ශුද්ධ අවස්ථාවක් නිතරම සිදුවෙමින් පවතිනවා වෙනස්වීමෙන් පවතින සාමාන්‍යයෙන් ගත්තොත් ඉලෙක්ට්‍රෝනයක් ප්‍රෝටෝනයක් කිසිම අංශුවක් නිශ්චල නැහැ. ඒක වේගේ කොච්චරද කියලා කිව්වොත් ඒක නිකන් නෙමෙයි. රාත්‍රී ගිනි පෙරෙල්ලක් කරකවනකොට අපිට ගිනි වලල්ලක් පේනවා. බලන්න පේනකොට කවදාකවත් අපි දන්න වලල්ලක් නෙවෙයි ඒක කියන්නේ ගින්න ගිනි පොළොවක් දිනම කරකන වේගය නිසා වලල්ලක් වගේ පේනවා ඒ වගේ මේ ලෝ කියන හැම රූප ධර්මයක්ම මේ වලලු ස්වරූපයෙන් හෝ රේඛා ස්වරූපයෙන් වෙනවට ඒකේ අංශුවක් උසර වේගය වැඩි කරන නිසා. ඒක පේන්නේ නිකන් රූපසේ විනානසේ තියෙන කතාව මොකද්ද මේ කටකරුන් කියන්නේ? ලෙලදී විතුලිය පබා. ඒක ඇස් දෙක නලංගනන්ගේ මේ අත්වලින් ඇඳෙන මෙව්වා එක එක සැරේට රූප රාශියක් තියෙනවා. ඒ තරම් මේකින් කරකැවෙන. කැප්ටන් පේන්නේ එක වලාවක් වගේ. ඒ නිසා රූප පිළිබඳව අපිව දකින්නයි කියලා කියන්නේ වලාකුළු ඒ වලාකුලේ තියෙන එක අංශුවක් වේගෙන් කරකැවීම නිසා අපිට හිතා ගන්න බෑ රූපේ රූපේ මොකක්ද ආනිවාස සෙන්සේෂන්ස් කියන්නේ මොනවද කියලා පොඩ්ඩක් පාස්නේ සෙන්සේෂන්ස් දැනීම දැනීම නා රූප රූප කියන්නේ රූපයි සෙන්සේෂන්ස් අතර යනවා රූප සෙන්සේෂන් බවට පත් වෙන තැන තමයි ආපතකට වෙන්නේ කියන්නේ. ලෝකේ තියෙන ඔක්කොම අපිට විඳින්න බෑ. අපිට විඳින්න පුළුවන් වෙන්නේ අපිට මුලිච්ච වෙද්දී පමණයි. ඒ මුලිච්ච වීමන පස්සේ තමයි ලෝකේ තියෙන එකක් අපිට ගෝචර වෙන්නේ. අපිට විඳ ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා කොයි දේද මුලිච්ච වෙන්නේ කියන එක කවුද තීන්දුව කරන්න කියන්නේ ලෝකේ ගොඩාක් දේවල් දෙනකොට ඔක්කොම අපිට ගන්න බෑ එකයි අහුවෙන්නේ අපිට දැනෙනවා කියලා කියන්නේ ස්පර්ශයක් ඇති වෙලා තියෙනවා අපි මොකක් හරි ඉන්ද්‍රියකින් මේකට මුලිච්ච වෙලා තියෙනවා ආපදකට වෙලා තියෙනවා ආපදකට වුණාට පස්සේ ඒක අපි හිතිනවා එකක් ආපදකට වෙනවා කියන්නේ මුළු ලෝකෙම ආපදකට නොවෙනවා කියන එක එකක් අල්ලනවා කියන්නේ අපි තේරෙන්නේ පැතිරෙනවා. අපි මයික්‍රොස්කෝප් එකේ ඇහක් කිව්වත් බැලුවයි කියන්නේ අනිත් ඔක්කොම නොබලන්න ගන්න උත්සාහයක්නේ. මයික් එකේ එක ඇහක් වහලා තිබ්බයි කියලා කියන්නේ මුළු මුළු ලෝකෙම අන්ධ වෙන්න ඕනේ මයික් එකේ තියෙනක බලන්න. එතකොට ඒක ආපදාගත වෙලා ඒක විඳින්න පුළුවන්. ඒක දකින්නවා හෝ අකර විඳින්න පුළුවන්. නමුත් ඉතින් යට සියල්ල වසල එකට යොමු කරන මානසික ආවේගයක්. මෙහෙවනවා මානසිකාරයේ මේකට. ඒ වගේ අපි මානසිකාරයේ යෙදිච්ච දේ පමණ පමණමයි අපිට පස්සපච්ච වේදනා ස්පර්ශය අනුයි වේදනාවක් ඇති වෙන ස්පර්ශ නොකරපු දෙයක් විඳින්නේ නැහැ. ඒක ඒක බලනකොට මේ පුංචි මේ වේදනාවකින් අපි මුළු ලෝකෙම දන්නවයි කියලා මායාවක් නවස්. ඒ වෙලාවට අපිට කියන්නේ ඉතාමත් පුංචි දෙයක්. නෝතර අපිට මතකයි අපේ තියෙන මාන්නකාරකම නිසා අපි කියන්නේ අපි ඔක්කොම දක්න සියල්ල දක්නවා කියලා නමුත් සරුවචනාංශය කියලා දන් පු탁කනේ දැක්කා කියවන නොදැකීම තමයි ඉතින් අදහස් කරන්නේ. ඒ දන්නවා කියන එකේ තරම්ම බොළඳ ඒ තරම් ළමා කතාවක්. හරියට දැකලා නැති නිසායි දන්නවයි කියලා. එයා මේ මොනවද? පේටන්සි රෙජිස්ටර් කරගෙන ගිහිල්ලා මම මේක දැක්කේ ඉස්සලා නිසා මේක මගේ ඊට පස්සේ අපේ කම්පැනි මේ අපේ පවුලේ අතර මේකේ සංකීර්ණ වෙන්න පුළුවන් කියලා අපි අපි හොයාගත්ත දේවල් රෙජිස්ටර් කරන්න ගිහින් ඒ තරම්ම අපි මේ දකින දේෙන් මමෙක් වෙන්නවා. ඔස්ට්‍රේලියානු සියල්ල දැකලා කිසිම පේජ් එකකට රෙකෝඩ් කරගෙන රෙජිස්ටර් කරගත්තේ නැහැ ඕන කෙනෙකුට ගන්න තියෙනවා. ඒ නිසා අඩුවෙන් දකින්න දකින්න ඒ තරමටම කෑ ගන්නවා. මේක අර කැලණි ගඟානෝ නිතරම පහළ ගලානෝ ඊහර කානෝ නිතරම ඔළුව වලානෝ කෙටලපටානෝ නිතරම උඩට යට යනෝ ඇටිකිචියානෝ නිතරම දෙගිටික ගානෝ දැන් කැලණි ගඟ පල්ලයට ගන්න එක සංසාරේ වගේ මේ අක්කයිගේ හොඳට වැඩ අරගෙන ළඟලා ඉනවා කොච්චර ස්ථාවරද කියලා කියනවනේ ඌට ඇටමැස්ස වහන්න ඔළුව විතරයි බලන්නේ මොකද ඇටම වතුරින් නැටලා ඉන්න ඔළුවේ ඉන්නවා කෙටල මටල්ල කියන පැත්තක් වතුර යට වෙලා පැත්තක් මේ පැදුර වගේ වතුරේ තියෙන්නේ. ඒක නිසා ඒක නිතරම උඩයට යනවා. හරියන්නේ තියෙනවා. ඇටිකිය කියලා කියන ගෙම්බේ ඒක මුළු ඇඟම තියෙන වතුරට ඉන්න බෑ. ඔය ඉතින් මල කොච්චරක් දන්නවා ඒක නම් වැඩි නෑ. පොඩි ස්ථාවරයක් නැති එක තමයි මේ ලෝකේ කෑ ගන්න එක. ස්ථාවර කොහොමද කියන්නේ? මීයන්ට වරිණ ඔබේ කියන්නේ. ඌ වතුරෙන් වැඩ අරගන්නවා. අනේ වගේ කෑ ගහනවා නම් කොතනද අපි දැන් මමත් කෑ ගහනවා මගේ මොළ කමල. කවුරු තමන්ගේ මොඩක හොඳයි කියන ගමන් ජීවත් වෙනවා. ඒ තමයි මම කියන්නේ. Thank you.

ධර්මයේ මනසින් දැකීම සහ මනසින් දැනීම දැනීම අපි දැකීම වශයෙන් තමයි ඉලක්ක කරලා කියන්නේ චක්කෝමදපාදී ඥානමදපාදී පඤ්ඤාවදපාදී විද්‍යාවදපාදී ආලෝකෝදපාදී කියන තැන් වල ඒ සමානාත්ම පද ඕනේ දැන් සක්මන් භාවනා මොනේදී මොනට 1 2 3 4 කියලා පහ පස්වෙනි පියවරට යනකොට පස්වෙනි පියවරේදී මතක් වුණා හතරවෙනි පියවරේදී සිත පිට ගියා කියද ඔව් පස්වෙනි ඒ ශ්‍රීකරණ කරනවා කරේකොට ඒක ඒක ආපෝ යන්නේ ප්‍රයෝග වශයෙන් සී සතිය පිටෙවිලි එහෙම කෙරිලා තියෙනවා ඒක ස්වාමීන් වහන්සේ නමක් පන්ති ළමයි ඒ කියන්නේ ශිෂ්‍යයන්ට පොත උගන්වන වෙලාවේදී එකපාරට මැස්සෙක් ගහලා අත ගිහලා තියෙනවා. ඊළඟ පොත කියන නැතකලා ආය අත කියලා ආයෙත් ඒ ස්වාමීන් සතිය උස්සල ඒ වැඩේ කරලා පාක් කරනවා ළමයිට මේ මොකද කියන්නේ. ඊට පස්සේ අහලා තියෙනවා ගුරුවරගෙන. ආනකොට මම අර කලින් සැරේ මෙහෙම කරනකොට උපන් කියන්නේ මේ සතාගේ අවශ්‍ය නිසා ගියාන්සර මම සතිය නෙවෙයි ඉන්නේ. ඒකට මට තේරෙනවා මම මේ මම මේ සතිමත් වීම ඇති වේකුල භාවයට යනවනම් හොඳම දේ තමයි ආයෙත් අත කියන සතියෙන් කරලා අවෝ අනේ වගේ වක්‍රම කරනවා මේ අඛණ්ඩ සතිය ප්‍රවැත්ීමේ ප්‍රයත්නයක් විදිහට ඒක නැත්තම් මොනවාරි වැරදුනාට පස්සේ මතක තියෙන තැනට ගිහිලා ආයෙ ඒක කරගන්න. ඒක වෙනකොට විද්‍යාවක් කියලා කලින් මේවා ඇත්තටම මේක උපක්‍රම. පොඩ්ඩක් නලව ගන්න කරන වැඩවලදී ඒක සත්‍යම විය යුතු නෑනේ. බනලව ගන්න කරන වැඩ. සත්‍ය පුත්‍රන වෙලාදී විවිධාකාර උපක්‍රම. එක එකන එක එකන ක්‍රියාත්මක කරනවා. නැවත නැවතත් සත්‍ය අලුත් කරනවා. අවදි කරනවා. එහෙම සිතිවිලි පිළිබඳ සත්‍යයක් බෑ කියලා කියන්නේ. එහෙම ගන්න. සතිය තියෙනවා සිතිවිලි තියෙනවා පුළුවන් සිතිවිලි තියෙනවා සතිය තියෙනවා පුළුවන් මෙතන සතිය තියෙන හිතවිල්ල මෙතන තියෙන සිතිවිලි නැත්තම් කියලා ගන්න එකයි සතිය කියන්නේ. ජීවිත කියන්නේ සතියක් නෙවෙයි. සතිය කියන්නේ හිතවිල්ලක් නෙවෙයි නම් සතියට පුළුවන් හිතවිල්ලක් තියෙන බව දැනගන්න. ඒ නැත්නම් නාම ධර්ම රූප ධර්ම දෙකම දැනගැනීමේ ශක්තිය සතිය කියන්නේ. සම්පූර්ණයක් එක්ක ඉදින්න ඕනේ කියන්නේ. සතිය කියලා කියන්නේ පිටි සකස් කරලා දෙන දෙයක්. සම්පජන්‍ය සකස් කළ පිටියේ ගොඩනගන ගොඩනැගිලවා. සතිය ඉදිකට්ටා වගේ නම් සම්පජන්‍ය නෝනවා. සතිය යනවා අමාරුවෙන් ඒ ඔක්කොම රෙද්ද කෙලින් වෙලා හිටින්න ඕනේ ඉදිකට යනවා. ඊට පස්සේ ඉදිකට ගියාට පස්සේ නෝල යන වෙලාවේ රෙද්ද කෙලින් වෙලා ආයෙ ගැටයක් වටනවා. ඒ නිසා සතිය අලිම ඔලමලයි. ඒනි ඔක්කොම සිද්ධ වෙලා හැදිලා එයා යනකොට සකස් කරලා දෙන්නවා. ඔබ දැන් සිද්ධ වෙන්නේ වීනක් වේවා. පීනට්ටුව කියලා කියන්නේ පැරණි මේ දැන් කළු වීනට කියනවා. කළු වීනට වීල ඒකයි වෙන එකක් තමයි චතර වීදුවේ. ඒක හැම වීයතේම අන්තිමේ නඩුවක් තියෙනවා. පීනට්ටුව කියන එක දන්නවද? දන්න ස්පයික් කියලා කියනවා. ඒ ඒ වී කළු වීනට අහුරක් කරන මේ මිරිකෝ එකක් හරි එකක් හරියන්නේ හැබැයි මේ නන්දුව තනිකරගත්තු තිතාන සිඳ සුදුසුකම කඩනවා නමුත් හරියට එල්ලුණු සිවිය විදගෙන නාම විදගෙන මස් විදගෙන යනවා. විචයක් දැනෙන අල්ලන්න එකක් දෙකක් විදගෙන යනවා. ඒ වගේ තමයි සතිය එල්ලුවා මුළු කර්තබන් කෙලෙස් කන්න කපන්න. එල්ලුවම සතිය ගන්නවා. සුදුස්කල ගන්නවා. ඒ නිසා සතිය කියන්නේ එල්ලේ. එකලස. එකලස උනාට පස්සේ ඊළඟ නාම විදගෙන යනවා. ඉතාලෙන් බෙන්ද කද රාගකීති වුණ සතිය අවුරුද්දක් ගන්නවා. මේක රාගය කියන අල්ලන්න පුළුවන් ශක්තිය තියෙනවා. හැබැයි අමරට කියවම සතිය කරගන්න. නෝන් කියලා කියන්නේ සම්පදන්. සම්පදන් කියන්නේ නියම කියන රූට් එකෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ නියම කියන මූලයෙන්. නියම කියන මොකද තමයි ඥාන, පඤ්ඤා, ඥානීය ඔක්කොම හැදෙන්නේ මේක සං ප කියන උපසර්ග දෙකක් එකතු වෙලා සම්ප ජඤ්‍ය ඥාන කියන එක හැදලා තියෙන්නේ මේ සං කියන එක අකුරාව සවිස්තර විස්තර කරනවා සොයන් කියන අර්ථයක් ඒ වෙලාවෙන් කියන අර්ථයක් සම්පූර්ණ කියන අර්ථයක් සතියෙන් ආනාපානය අල්ලන දුන්නා පස්සේ ඒ සතිය දිගට වැඩ කරනවා නම් ඒ ඇදෙන පිටියේ මේක සම්පජන්‍ය වැඩේ සම්පජන්‍ය වෙනකොට ආනාපානේ එක ලකුණක් කරලා සතිය පටන් ගන්නකොට සියලු ලකුණු දකිනකම් සම්පජඤ්ඤේ ආනාපානේ මෙහෙව. එක මොහොතක් දැක්කට මොනද සියල්ලම දැකගෙන සම්පූර්ණ. ඒ වගේම දෙවැන්නේගේ සහයෝගයක් නැතුව තමන්ම දකින. ඒ වගේම ඊයේ වෙච්ච එකක් හෙට වෙන එකක් නෙවෙයි වර්තමානෙම දකින. ඒකෝට සතියෙන් අර ඉදිකට ගියාට පස්සේ සම්පජඤ්ඤේ ඒකේ අවස්ථාව වැඩගෙන අඩුපාඩු සම්පූර්ණ කරලා ඒ gediye සම්පූර්ණ කරලා දෙනවා. නෑ දැන් නම් මේ කුච්ච කරගෙන එනවා ඒක වෙන මොනක් ප්‍රශ්නක් තමයි පුළුවන් සකච්ඡාවාර ඉදිරි සමර්ථ කරා මේ ශාපියේ අටවෙනි දවසේ ගත කරන්නේ මේ තාකල් කරුණ ලක්ෂණකෝ සිය දිනාගේම ශාපි නිසා කරුණාවෙන් තොසිතුනා ඒ නිසා දෙනින වෙනින කරන සියලු සංවිධානය අතිමුදව කරන සහයෝගය මුදව කරන සිය දිනාකම සාදුවෙන් ආරාධනා කරමු අපි මේ රැස් කරගන්න පොදු පින දකිත්වා දැකලා සාදු කියලා පින අනුමෝදන් වෙත්වා නොතර ප්‍රේ කරන වැඩවලට මේ විදිහටම සහයෝගී සංවිධාන සම්පත්වා ලැබියනවා. අපි ඥාති හිත මිත්‍ර බඳු මිත්‍ර කරත්තාදී යම් කෙනෙක් ඉන්නවා ඒ සියලු දෙනාමත් අපි මේ කරන පින දකිත්වා ඒ මේක හිතේදලා හිතේදලා මේක දැනගෙන පිරිසිදුන සාදු කියලා සමාදන් වෙන්න අවශ්‍ය ඉන්නාතන්ක සිට මේ පින්නක සාදු කියලා සමාදන් වෙත්වා කියලා ආවස්ථාව. වගේම අපාපකට මේ කුසල ඒකාන්තයේ හේතු වීමෙන් වෙනත් අප සම්පatti සඳහන් වෙයේ කියන ලැබෙන බව සම්පatti ජීවන් කරලා අවසානයේ ලැබෙන්න තියෙන උදාහරණ උත්තරනාසලා පැමිණවලවදාන මේ සාදු සුන්දර නිවන පිණිසම කිප්පා පිටාවෙන් සුප කුසලතාවේ සම්පාදනයේ පිණිස මාතාපලත් මේ පින එකසේ හේතු වාසනා වේවා ප්‍රාර්ථනා කරනවා. මේ අත මේ අනුව පිටතාවතාචාරි ගාථාසජන ඒ පිප්පමිනවීම ආයමගේම අනුමෝදනා කිරීම සහ පරමාර්ථ විචික ගැනීම කරනවා. එත්තාවතාකම්පි සංගතං කුඤ්ඤ සංගතං සබ්බේ දීවා නමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තා සත්තාච කම්මේති සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතා සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතාච කම්මේති සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තා සබ්බ සම්පatti සිද්ධියා ආකාශත්තාච බුම්මත්තා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा තිරං රක්ඛන්තු ශාසනං ආකාශත්තාච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිत्वा තිරං රක්ඛන්තු දේශනං ආකාශත්තාච බුම්මත්තා දීවානාගා මහිත්‍තිකා විඤ්ඤාණං මනෝදිත්වා චිරං රක්ඛන්තු මංගලං ඉදං වූ ඥාතේන හෝතු සුඛිතා උඤ්ඤාතයෝ ඉදං වූ ඥාතේන හෝතු සුඛිතා උඤ්ඤාතයෝ ඉදං වූ ඥාතේන හෝතු සුඛිතා උඤ්ඤාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ වාග සමාගමෝ සතං සමාගමෝ යාව නිවාන පත්‍තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ වාග සමාගමෝ සතං සමාගමෝ යාව නිවාන පත්‍තිය ඉමිනා පුඤ්ඤ කම්මේ මාමේ කාල සමාවතු සතං සමාවතු යාවනිපාන වතිර සාදු සාදු සාදු ඕකාස වන්දනා කරන්නේ සුපටිස්සා මයා කතා සූන සාමියා අනුමෝදිතා සාදු සාදු අනුමෝදාමි සාමියා කතා පුඤ්ඤං ඥානතබ්බා සාදු අනුමෝදිතබ්බා සාදු සාදු අනුමෝදාමි ඒකාසද්වාරත්තේ කතං සම්පන්නච්ඡේ අමතකේ කනාමි කමිතබ්බා සෝපාසතමන්තං සෝපවිද්‍යං යෝපස්සකමාමි වන්ති සත්‍යං 八、二、三、四、五、六、七、八。